ස්ටැන්ලි පීරි සංගීතවේදියා විසින් මේ ගීතය නිර්මාණය කරේ වෙනත් බටහිර ගීතයක අනුවාදයක් සමගයි. එහි වචන මුසු වී තිබෙන්නේ වැඩි ජනයාගේ භාෂා රටාව සිහිගන්වමින් මේ සමිතා එරන්දති මුදුන් කොටුව Terima, terima